අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ අදත් තවත් ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි සතිವಾರය ආරම්භ කරමු ලිඛිත ප්‍රශ්න වලින් අපි ආර්දනා කරමු අපේ රත්නශ්‍රී මාත්‍යට ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට එකක් කර එකක් අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස පරියංක භාවනාවේදී සිත හිඳිනා කය දෙසට යොමු කොට සිටියේදී උදරයේ සිදුවන චලනය දැනී ගියෙන් සිත එම අරමුණ මෙනෙහි කළා. පිම්බීම හැකිලීම අරමුණේ අද්දුරු ස්වභාවයේ ලක්ෂණ දකිමින් විනාඩි කිහිපයක් සිටියා. එවිට කයේ නොයෙක් කැසීම්, විඳීම් ආදියත් බාහිර ශබ්දත් නොයෙක් සිතවිලි සමග සිත සුහදව පිම්බීම හැකිලීමද සතියෙන් දකිමින් සිටීමට හැකුණා. ටික වේලාවකින් ස්පිහාටු බර වූ අතර කය පහළට ගිලා බැසෙනවා වැනි ස්වභාවයක් දැනුණා. මේ නිදිමත ඇතිවීමේ ලක්ෂණ බව මා තේරුම් ගත්තා. එනිසා ඔබ වහන්සේ ඊයේ දේශනා කළ පරිදි ඒට මුහුණ දීමේ අදහසින් දැඩි සතියකින් ඒ දෙස බලා සිටියා. වරින් වර පිම්බීම හැකිලීමද අරමුණු වුණා. මෙසේ සිටිද්දී තප්පර කීපයකින් මා නින්දට වැටි ගැස්සීමක් සහිතව අවදි වුණා. නින්දට වැටීමට මොහොතකට පෙර නැති වූ සතිය නැවත ඇති වූයේ ගැස්සීමත් සමගයි. ඒ අතරදී සිදු කිසිවක් මා දන්නේ නැහැ. අවදි වීමෙන් පසු නැවත සතිය ප්‍රබලව පිහිටි අතර ඇස්වල බරගතිය දෙසත් කය පහතට ගිලා බැස යන ස්වභාවයේ දෙසත් බලා සිටියේදී නැවතත් නිින්දට වැටුණා. මෙසේ කීප වාරයක් සිදු වූ පසු එකවරටම නිදිමත ස්වභාවය සම්පූර්ණයෙන්ම පහව ගොස් සිත කය ප්‍රබෝධමත් වුණා. පිම්බීම හැකිලිම සහිත කයේ බොහෝ විඳීම් දැනීම් කම්පන වේග දැනෙන්නට වුණා. සිතවත් කයවත් කිසිදු කලබලයකින් තොරව සැහැල්ලුවෙන් මේ සියල්ල සතියෙන් දැකගත හැකි වුණා. මේ ලෙස සම්පූර්ණ භාවනා පැයට අවසන් වනතුරු සත්‍යමත්ව සිටීමට හැකි වුණා. ඔබ වහන්සේ සංසාර ගමන වහා නතර වේවා තෙරුවන් සරණයි. ඔව් මේක නාගෙන් මේ වාතාවරණ චෝදනාවක් නෙවෙයි මම දැනගන්න කැමති. අම් මේ ප්‍රශ්නයක් නගලා නෙවෙයි වාතාවලිය තියෙන වාතාවය කොහොඳයි. මේකෙදී ලියවිලා තියෙනවා සංඥාවක් ඇති නැහ සංඥාවක් නැති අවස්ථාවල්. මේ සතියේ තියෙනවා මෙන්න මේ සංඥාවේ මේ සටහනේ මේ ආකාරයේ මේ නිමිත්තේ මේ අරමුණේ හිත තියෙන. ඊට පස්සේ අර දැන් හොඳටම දන්නවා සමහර වෙලාවල මේ සංඥාව මොකක්වත් මතක නැහැ. මතක නැති බව දන්නවා. අන්න ওই දෙකෙන් වඩා හොඳ කොයි එකද කියලා මේ ලියුපෙකනාට හැඟෙන එක සභාවට හෙලි කරනවා නම් මම හිතන එක සාකච්ඡාවට හොඳ කතාපාබතයක් ආරම්භක දනක් එහෙම නැත්නම් මාතුකාට හොඳ එකක් වෙයි කියලා මේ ලියුපෙකනා ඉදිරිපත් වෙන්න කැමැති නැහැ. කැමති නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්න. අයිතට මගේ ප්‍රශ්නේ තමයි මේක විස්තර වෙලා තියෙනවා අරමුණු සහිතව පිම්බීම හැකිලිම කයේ කම්පන චංචල ඇල හැපිලි තියෙනවා. ඊට පස්සේ වරින් වර හිත වැටෙනවා නින්දකට කියලා දාලා තියෙනවා. නමුත් ඒකෙදී සංඥා නැති බව හොඳටම ලියවිලා තියෙනවා. මේ දෙකේ වඩා හොඳ Tamanට හිතෙන්නේ වඩා කුසලතාවයේ තියෙන දක්ෂතාවයේ තියෙන කොයි අවස්ථාවක කියලාද හිතෙන්නේ. අවසරයි සයන්ස තේරුවන් සරණයි. ගොඩක්ම දක්ෂතාවයේ තියෙන්නේ මම කැමති සංඥාවක් නැතුව සිහි තිබිච්ච මම එතකොට මම කැමති වෙන්න පුළුවන් ද සංඥාවක් නැති වෙනකොට. මම කැමති සංඥාවක් නැත්තැනට එතකොට සංඥාවක් නැතුව මම පවතින. ඒ නිසා මම කැමැත්තෙන් සංඥාවක් නැත්තන් යන්න. ඒක අකරතැබ්බයක්ම. මෙන්න මේකට යන්න කැමති නැති එක්කන නැති නිවනක්වත් සංසාරේ එහෙම නැත්නම් සුෂ්ණාවේ අතීත විරාගයක්වත් නැහැ. ඒ වෙලාවට රූපත් නැහැ, වේදනත් නැහැ, සංඥත් නැහැ. ඒකට කැමති වෙනවා කියන චේතනාවක් නැහැ. එතකොට රණ්ඩුවකුත් නැහැ. ඉතින් මේ වගේ දෙයකට මේක අකරතැබ්බයක් නෙක ලෙස්සා වැටීමක් නෙදී. ඉතින් යෝගාවචරය මේකට බය වෙනවා නම්, පස ගන්නවා නම්, අසරණ වුණා, තනි වුණා, කොටු වුණා කියලා. ඉතින් මේ යෝගාවචරය මිසක්ක වෙන බුදුහාමරගේ දෝෂයක්, භාවනා ක්‍රමයේ දෝෂයක්වත් නෙමෙයි. නිසා භාවනා කරන ගමන් මෙතෙන් වටලා පෙන්නනවා. වටලා පෙන්වන්නට පස්සේ ගොඩාවට පස්සේ අහන්න ඕනේ දැන් මේ වැටුනේ වලකට බිනි මේ බොරු වලකටද නැත්නම් අපි අකරතැබ්බෙන් ගිහිල්ලා වැටුනේ සංඥාව නැති තැනකට ඒක වඩා හොඳයිද කියලා අහලා ඒ යෝගාවචරය අනිද්දාසු භාවනා කරනකොට හිතා ගන්න පුළුවන් වෙයිද මෙතෙන්ද ගිහිල්ලත් මේකට අවදි වෙන්න පුළුවන් වෙයි කියලා. ඒක තමයි ඊගාව අභියෝගේ. එතෙන්ටත් අවදි වෙනවා. හැබැයි ඒ අවදි වෙන්නේ මමයාගේ චේතනාවකින්, මමයාගේ තණ්හාවකින්, මනින්න පුළුවන් මිම්මක් ඇතුව නෙවෙයි. ඉතින් අපි කොච්චර මේක පුරුදු කරන්න ඕනද කියනවනේ මේක අකටසැබ්බයක් නෙවෙයි මේක එදිනදා වැඩක් කරගෙන කොච්චර පුරුදු කරන්න ඕනද කියනවනම් එතෙන්ට ගියාට පස්සේ දන්නවනම් මට අරමුණක් නැහැ රූපයක් වේදනාවක් නැහැ සංඥාවක් නැහැ සංස්කාරයක් නැහැ මට මේකට අවදි වෙන්න පුළුවන් කියලා ඒ කවදාකවත් මේ මනුස්ස ලෝකෙට අයිති කන්නේ නෙවෙයි දැන් අකරතැබ්බකින් ගිහිල්ලා අවිල්ල තිනවා. අනිත් දවසේ කරන්න තියෙන මේක එක පරියන්කේදී ඔක හත් අට සැරේ එනවා. ආපු දෙන් එතකොට කිසිම දෙයක පාලනයක් නැහැ. මමියත් නැහැ. මනින්නත් බෑ. තණ්හා කරන දෙයක්වත් නැහැ. මේක තමයි මගේ නියම gedara. මේක තමයි මගේ නික්ලේශී තන. මේක තමයි මගේ නිර්මල තන. මේක තමයි මගේ ക്ഷേම භූමිය. ගෝචර භූමිය කියලා සැලසුම් කරලා භාවනා කරුවොත් කොහොම හිටියද අපේ භාවනාව? මේක තමයි හැබෑ නිවහන. මේ දැන් ඉන්නේ රූප වේදනා සංඥා සංකාර සහිත හොදලා ඉවර කරන්න බැරි කක්කාවක ඉන්නේ. මේ මේක නැති හොදලා ඉවර කරන්න පුළුවන්. මේක භාවනාවේදී පෙන්වන අපි ඒකට කොච්චර වෛර කරලා තියෙනවා. අපි කොච්චරක් ඒකට මේ මිටි කැන්දි මිටෙන් බෙදලා තියෙනවා. හැන්දෙන් නෙමෙයි. මූණට කෙල ගහලා තියෙනවා කිව්වොත් අපි හැම එකටම නූල් බැඳලා තියෙනවා මෙතෙක්කල් බය වුණයි කියලා තියෙනවා. අසරණ උනායි කියලා අකර තැබුණායි කියලා සෙත් කවි කියවලා තියෙනවා. බෝධි පූජා තියලා තියෙනවා. මේ මොනවද දන්නේ නැත්නම් යනවා. පාළුව කම්මැලිකම කිය. පාළුව දෙවනත් කරලා උඹ නාඩං උඩලේනෝ. උඹටත් එක්කලයි මම පැල් කවිය කියන්නේ. සංසාරේ හැටි තමයි අන්ත ලස්සන සින්දුවක් තියෙනවා. මේකට තමයි අපි පාළුව මේ ඔක්කොම විනෝදාංශ සදාගෙන මේ පෞල් කන්නේ ඔක්කොම කරන්නේ පාළුව නැති කරන්නේ. එචි මේ නැති කරන්නේ නෙවෙන්නේ. මේ සබහසීලි වෙලා කතාද බැඳගෙන අරයට මෙහාට කිවිසුන් දීගෙන අර ආයතනේ මේ ආයතන ටික බදාගෙන ඉන්නේ ඔය එන පාළුකම නැති කරන්නේ. ඉතින් ගුණදාසක අපු කියනවා පාළුව දේවණක් කරලා ඔබ තවත් අඬන්න එපා. සංසාරේ ඇති ඔහම තමයි. නපුරු දාට කාටත් තනිකන් ඇති වෙනවා. ඔක තනිකමක් නෙවෙයි බුදුන් එක්ක එකතු වීම. ඔය තමයි ධර්මයේ කියලා කියන්නේ සද්ධාව තියෙන මනුස්සයාට කිව්වට පස්සේ යන්න පුළුවන් තියෙනවා. සීලය තියෙන කෙනාට අනිවාර්යයෙන් සීල නැති කෙනාට යන්න බෑ. සතියෙන් යන්න පුළුවන්. ගිහිල්ලා එන්නත් පුළුවන්. ආවට පස්සේ තමයි දන්නේ. ඊට පස්සේ මේක පුරුදු කරන්න ඕනේ. මේක මගේ හැබෑ නිවහන. මෙතන ඉඳලා තමයි මම මේ 6 4 තීරණාට පස්සේ තමයි මේ කෙලස් කියන එක අපිට අවිලා තියෙන්නේ. මෙතන ඉතන තියෙනවා. මෙතන ඕන වෙලාවක හැම වෙලාවට නම් යන්න බෑ ඒක මම පිළිගන්නවා. ඔය ගියාට පස්සේ මේක බය වෙනව නම් ඒ මනුස්සයා කොච්චර කාලකන්නිද කියලා හිතනවාද එහෙම කියන්නේ. අසත්පුරුෂයද කියලා. මිත්‍යා දෘෂ්ටිකද කියලා. අයෝනිසෝමනසිකාරයද කියලා. ඒ මනුස්සයා තටමන තටමන හැම වෙලාවෙම මේකට අකුල් හෙලනවා. තේරුණා කියලා හිතනවා. වචනයක් දෙන්න බෑ මෑණියෝ හරි කට්ටයි. <laughs> කියමු බෑනේ මොකක්ද තේරුම් ගත්තේ කියලා. <laughs> ඒ කියන්නේ අපි මේ වගේ සංඥා විරහිත තැනකට ගියාම මොකද්ද සංඥා නැති කියලා මෑනියෝ නබරණ ගන්න කොතින්නද? කිසිම රූපයක් දැනෙන්නේ නැහැ, වේදනාවකුත් නැහැ. සිතුවිලිත් නැහැ, සංඥාවක් නැහැ මොනවත් නැති තැනකට ගියාම අපි කියන්නේ නිින්ද කියලා ඔකට. ඒක ඒක සාමාන්‍ය වචන දාලා කියන්නේ මේ භාවනා කරනකොට නිින්දට වැටෙනවා කියලා කියන්නේ උට නිවන් දකින්න පුළුවන් කියලා නිමිත්තක්. ඉතින් ඒකට වෛර කරනවා, ඒකට සෙත් කවි කියනවනම් මේක නොයේවා නොදකින්න ඔබතන් කියලා ඉතින් කාටද මේ ඉපත අයපාගෙන නිවනටනේ මේ නොදකින්න ඔබතන් කියන්නේ. ඒසයක සාමාන්‍ය වචනෙන් කියනවා භාවනා කෙලස් නැති වුණාට පස්සේ හිත හැංගෙන ගතියක් තියෙනවා. ඒක එනවා වේස නිරූපණ රාශියකින් කම්මැලිකම, නීරසකම, බය, සැක, අනතුරුදායක ගතිය, සැඟවෙන හිත ආන ඒක තමයි හැබෑ නිවහන කියන්නේ කොච්චර අපි අලුත් වෙන්න ඕනේ. එහෙම. ආයෙත් කියුම් බලන්න දැන්. <laughs> ඒ විදිහේ නිින්දක් වගේ එන ස්වභාවයර මට මේ අපේ හිත වැටුනහම දැනීමක් නැතිව යනවා. ඒ දැනීම නැතිව යන ස්වභාවය තමයි අපි මේ සවාගෙන යන්නේ. ඒක තමයි නිවන කියලා පිළිගන්න අපි ඊට ස්ලෑස්ති නෑ. ඔව් නෑ. අන්තිවාකේ ඒ දේ පිළිගන්න අපි ලෑස්ති නෑ. ඒක තමයි අපි සොයාගෙන යන්නේ කියන එක. ඒක තමයි අවිද්‍යාව කියන්නේ අන්න ඒක තමයි. එහෙමයි. අපි හිතන්නේ එතන වරදක් වුණා සිතුවේ නොවිය යුතු දෙයක් කියලා තමයි අපිට හිතෙන්නේ. ඒ නිසා අපි ඒක ඉවත් කරන්න, ඒක අයින් කරන්න, ඒක නැති තැනකට යන්න හිතනවා. ඒක නිසා ඒ ඒ සම්මාදිට්ඨිය, ඒ ලෑස්තිලා යන ගමන. සූදානම ගණ්ඩයි මේ අපි සිවුරු දාන. ඒක ගණ්ඩයි අපි අරන්නේට එන්නේ. ඒ ගණ්ඩය මේ කාර්මණක තියලා හිත උත්සාහන. ඒකත් ඇවිල්ලක් තියෙනවා. ඉතින් ආට පස්සේ ඒකට ඒකට මූණට කියලා ගහනවා. සිරිදේවිගේ මූණට කියලා ගැහුවොත් මූදේවි ගැටෙනවා. මේක දවසක දෙක භාවනාවකින් අතරින් පතරින් කරන භාවනාවක් කවදාවත් අල්ලන්න පුළුවන් වේද? ඒ වගේ මේම හම්බ වෙලා ජීවිස ගත්තේ නැත්නම් අපේ හිතට කවදාකවත් සර්වචනාංශේ පොළවේ අත ගහලා දිරනවා. කිසිම කෙනෙකුට මේක ස්වයංභූ ඥාණයෙන් මේකයි පාර කියලා තේරෙන්නේ. තේරෙන්නෙම දන්න දේ අල්ලනවා. දන්නේ යකා හොඳයි නොදන්නේ යකාට වැඩිය කියලා. නමුත් නිවන තියෙන්නේ දන්න තැනක නෙවෙයි. එහෙමයි. ඉතින් ඒකට කාය ජීවිත নিরপেক্ষ වෙන්න ඕනේ තියෙනවා නැති පිටාය නැත්නම් නැති විචාවයි මේකට යන්න දෙන්නේ. මේකට වෙන්න දෙන්නේ. වෙලා ඒකට අවදි වෙනවයි කියන එක තමයි අප්‍රමාදී කියලා කියන්නේ. එහෙමයි. මොකේද අවදි වෙන්නේ මෙලොවසදී දන්නේ මොකටද? එහෙම දන්නේ නැතුව ඒකට අවදි වෙන්න උත්සාහ කරන මනුස්සයා දකින්නකොට දෙයියෝ වඳිනවලු, බ්‍රහ්මියෝ වඳිනවලු. නමෝ තේ පුරුෂාජඤ්ඤ නමෝ තේ පුරුෂෝත්තම යත්සතේනාපි ජානාමි යම්පිනිසාය ජහයති. ඒ උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. ඒ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. එයා භාවනා කරන්නේ ඇයි කියලා එයා දන්නේ නැහැ. දන්නවනම් කක්කා. අරමුණ තියෙන තාක්කල් කක්කා. අරමුණ අල්ලගෙන ගෙවෙන එකයි කරන්නේ. ගෙවුනට පස්සේ ඒක කක්කා කියනවනම් දැන් මොකද්ද කියන්නේ? එතකොට කියන්නේ හරි පාළුයි. හරි කම්මැලි. ඊගාට මොකද්ද කරන්න කියලා තේරෙන්නේ නැහැ. ඉතින් ඒකට ඉතින් අපි ආයෙ පොර දාන. ඊට පස්සේ ආයෙ ආහාර දීලා ඊට පස්සේ ආයෙ කෙලස් කන්දරක් වවා ගන්නවා. ඒක නිසා මේක එක සැරේ තේරුම් ගන්න. සංසාරේ එක සැරේ තේරුම් ගන්න. ඒක තරම් සංසාරේ බයයි. ඒ තරම් සංසාරේ භයානක. අපි දන්න හැම දෙයක්ම කක්ක කියන්නේ. අපි දන්න හැම දෙයක්ම අසුචි. චේතනාම් විකේ කම්ම සබ්බේ සංඛාරා දුක්ඛ. හිතාමතා කරන සියලුම දේ දුක්. මෙතන හිතාමතා නෙවෙයි කරන අකරතැබ්බයි. ලෙස්සල වැටෙනවා දන්නෙත් නෑ. දැන් කරන්න තියෙන්නේ මේකට සාදර වෙන එක විතරයි. එහෙමයි සයන්ස්. ඉතින් එතනද ඒකට වයස බලපෑමක් තියෙනවා කියන්නේ. ඒකට හිතනවාද ගෑණියෙක් වෙන්න බෑ පිරිමියෙක් වෙන්න ඕන පිරිමියෙක් වෙන්න බෑ ගෑණියෙක් වෙන්න උපසම්පදා වෙන්න ඕන බෞද්ධ වෙන්න ඕන පොයිනේ. ඒක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ මේ බෞද්ධයන්ටත් මේක කිව්වට පිළිගන්න ගන්න බැරි එකයි මේකේ තියෙන විශාලම හාස්‍ය ජනක දේ. මොකද බෞද්ධය නිවන කියලා හිතාගෙන ඉන්නේ මොකද්ද මට වචනේ කියනවා කුණු අරපෙකට. නිවන කියන්නේ එහෙම අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් ඒක හොඳටම ළඟ තියෙන එකක්. හොඳටම ළඟ තියෙන එකක්. මේක ප්‍රතික්ෂේප කරන්නේ මොකද පැහිකම නිසා. අයියා වෙන්න හදනවා, අක්කා වෙන්න හදනවා. මේ ස්මාර්ට් වෙන්න හදනවා. මුන්න චෝට එන්න දෙන්න. ස්වභාවයෙන් නම් යන්නේ. ඒක මම පිළිගන්නවා. ගියාට පස්සේ තේරෙනවා කවදාකවත් නොගිය වැටකඩට සීමාවල් නැති වැටකඩ වැට කොටු බැමි නැති අපේම අපේම අපේ ලෝ අපේම අපේම නවාතන එමෙතන තාම නෑ ඔතන ගිහිල්ලා නෑ ගිහිල්ලා බලමු ඉතින් අපි එනවා රත්න සිරිමන්ත එක දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව වමහා දකුණු පාදයේ පොළවේ ගැටෙන ස්පර්ශය ගැන මෙනෙහි කරමින් සක්මන් කෙලෙමි වම් පාදයේ පතුල දකුණු පාදයට වඩා හොඳින් පොළවේ ගැටේ. වම් පාදයට පෑගෙන වැලිවල රළු ගතිය තදට දැනේ. වැලිවල සිසිල් ගතියද සාපේක්ෂව දකුණු කකුලේ පතුලට පෑගෙන වැලිවලට වඩා වැඩි. මෙලෙස වම් හා දකුණ පාදවල ස්පර්ශයේ ඉදස බලමින් දිකටම සක්මන් කෙලෙමි. සක්මන් ඒකාකාරී බවකින් යුතුව දැනුනි. පරියංක භාවනාව. මාගේ මූල කර්මස්ථානය ආනාපානයයි. හොඳින් පටල වේ ඉඳගෙන මම දැන් මෙතනයි මෙනෙහි කෙරෙමි. ඊතා කෙටි වේලාවකින් හුස්ම රැල්ල නාසයේ අග ගැටෙන ආකාරය දැනෙනට විය. ආශ්වාසයේ තෙත්වද ප්‍රශ්වාස වාතය සහැල්ලුවහ උණුසුම දැනුනි. ආශ්වාසයේ කෙටිවද ප්‍රශ්වාසයේ දීර්ඝවද දැනුනි. සුළු වේලාවකින් හුස්ම නොදෙනී ගොස් නාසයේ කෙළවර හා නළල දෙසට වන්නට ඊතා තද ගතියක් දැනුනි. ඔයේ බලාගෙන සිටියේදී නැවත හුස්ම දැනෙන්නට පටන් ගත්තේය. ආශ්වාසයේ විටක කෙටි බවද විටක දීර්ඝවද දැනුනි. ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දීර්ඝ කෙටි වෙනස් වන්නාseම ආශ්වාසයේද එකිනෙකට වෙනස් විය. එසේම ආශ්වාසය මුල හෝ අග නොතේරුනි. ආශ්වාසය ආශ්වාසයක් බව තේරුනි. මැද හරියේ කෙසේ වෙතත් ඉවර වීම දැක ගැනීමට නොහැකි විය. එසේම ඒ දැනෙන්නේ ආශ්වාසය පටන්ගෙන ටික වේලාවකිනි. මෙසේ පරියංකේ විනාඩි 20ක් 25ක් පමණ වේලාවක් නොකඩවා උස්ම දෙස බැලීමට හැකිය. තෙරුවන් සරණයි. කොයි කියලා අවසාන වාක්‍යයේ පහය ගත්තාම පේනවා ආශ්වාසය <coughs> පේන්නේ නැති තැන විස්තර කරන්න බෑ. ආශ්‍රද ප්‍රසවාසී කෙලවර විස්තර කරන්න බෑ. ඒ නිසා පේන වෙලාවේ විස්තර ටික කියන්නේ නැතුව කොහොමද යන්නේ? ඔක්කොම ලියනවා මත පේන වෙලාවේ ටිකවත් කියන්නේ නැහැ. ඒක කියන්නේ නැතුව අනික ඒවාට කොහොමඩක්වත් යොමු කරවන්න දෙන්න බෑ. ඉතින් මේකේ වාක්‍ය ටික අන්තිම වාක්‍ය 6 ආයි කියවන්නේ කොච්චර ලස්සනට කියනවද කියලා මේ බැරිව බෑ ඒක හරි. මේ පේන ටික කියන්න කියලා. කියවන්න බෑ මේකේ අන්තිම වාක්‍ය 6 ටික. ආස්වාසේ ආස්වාසේ බව තේරුණි. ඔන්නේ තේරිච්ච එක මොකද්ද කියනවනම් ඉවරයි. ඊට පස්සේ බැරි බව ඇත්ත. මේ තේරිච්ච එක මොකද්ද තේරෙන්නේ කියලා කැමැසිද ඒ යෝගාවචරය කවුරු හරි ලියපෙකන තේරුණා කියන්නේ මොනවද තේරුණේ කියලා කියන්නේ. මම කතා කරන විදිහට කවුරුත් අත උස්සන්නේ මට කිසි පාඩුවකුත් නැහැ. මේ මේ දවස් 6ක් මං ඉල්ලපු දෙයක් කියන්නේ තේරිච්ච දෙයක් කියපන්. ඊට පස්සේ අනික වාක්‍ය වල තියෙනවා මේවා තේරෙන්නේ නැහැ කියලා. ඒකට මං ඉල්ලන්නේ නැහැ. ඒක බෑ. ඒ ටික කියවන්නකෝ දැන්. ආස්වාසේ බව තේරෙන්නේ මැද හරියේදී. ආස්වාසේ බව තේරුනේ මැද හරියේදී. අරක තේරුම් නොතේරු කියලා තියෙනවා ආස්වාසේ මුල ඔව් අග නොතේරු. නෑ නෑ ඔය ඔය කියවන්නේ යන්නකෝ. ඔය කියවන්නේ යන්නකෝ. එසේම ආස්වාසේ මුල හෝ අග නොතේරුනි. ආස්වාස මුල තේරෙන්නේ නැහැ. මං ඒකට අඬන්නේ නැහැ. ඒක ඇත්ත. හැබැයි ඒකටත් යන හැටි කියලා දෙන්න පුළුවන් මේ තීරිච්ච එක මොකද්ද කියලා කියන්නේ. තේන්නේ කියනවනේ මේ ඒ හැම මැටර් එකට සාපේක්ෂව තමයි ඇන්ටි මැටර් එක තීරුම් කරලා දෙන්න පුළුවන්. දෙයට සාපේක්ෂව තමයි ඒකේ අභව ප්‍රත්‍යන්තය තීරුම් කරලා දෙන්න ඕනේ. බැදීකින් පටන් ගන්න එපා. පටන් ගන්න බෑ. තීරණ එක කියන්නේ අද භෞතික විද්‍යාවට වෙලා තියෙන එක දන්න එකෙන් පටන් ගත්තා. ඊට පස්සේ තියෙනවා ඒකේ අභාවයක් තියෙනවා. අභාවයේ තියෙන තියෙන එකට සාපේක්ෂව. ඉතින් මේ තියෙන එක හෙලි කරගන්න තියෙන තියෙන එක එලි දක්වා ගන්න පුදුම අමාරුයි. ඉතින් ගැඹුරුයි කියලා කියනවා. ගැඹුරක් වෙන්න බෑ මේක කියලා තියෙනවා. මට නම් ආනාපාන නම් තේරෙනවා. ආශ්වාසය තේරෙනවා. ඒකේ අගයි මුලයි තේරෙන්නේ ප්‍රශ්නේ නැහැ. තේරෙන්නේ ටික. ආශ්වාසයේ ආශ්වාසයක් බව තේරෙන්නේ මැද හරියේදී. හරි. ඒ අන්නේ තේරුනේ මොකද්ද කියන එක කියනවනම් මුළු රචනයේටම ලකුණු ලැබෙනවා. කෙසේ වෙතත් ඉවර වීම දැකීමට නොහැකි විය. බෑ. ඒක බලන්න බෑ. හැබැයි මං කියන්න හදන්නේ මේ තේරෙන ටික කියනවා නම් ඊට සාපේක්ෂව කියලා දෙන්න පුළුවන් ඉවර වෙන හැටි බලන හැටි. නොතේරෙන හැටි බලන හැටි. ඉතින් ඒ අර දන්න ටික පුළුවන් ටික ආඳ අල්ලනවා නම් අල්ලන්න ඕන ඔළුවේ. ආඳ යවල වල්ගියන්ලා ටිකට බෑ. ආඳ ආයව වල්පත ගත්තාසේ කියන නිසා ඔළුවේම අල්ලන්න. අල්ලලා වැටුණ දෙය කියන්නේ. අද ඉන්නේ අපි 6 වෙනි දවසේ ඒක නිසා මම හිතනවා මට අයිතිවාසිකමක් තියෙනවා ඉල්ලා හිටින්නේ මොකද හැමදාම මුළු ධර්ම සාකච්ඡාවේ වැඩි හරියක් වෙලා දෙන්නේ මේ වැටුණා කියන තරමක ලොකු දෙයක්. මොනවද වැටුණේ කියන්නේ? එසේම එය දැනෙන්නේ ආස්වාදයේ පටන් ගන්න ටික වේලාවකින්. මෙසේ පරියන්කේ විනාඩි 20ක් 25ක් පමණ වේලාවක් නොකොට බව හුස්ම දෙස බැලීමට හැකිය. ඒකමයි. ඒ දැනෙන ටික කියනවා නම් ඉතින් අපි ඔක්කොම ළඟා වෙලා ඉවරයි. නමුත් ඒක කියන්නේ නැත්නම් ඉතින් මොනව කරන්නේ? අපිට එතකොට ඉතුරු ඉතුරු පාරට ඉතුරු දෙයට පාර පෙන්වන්න බෑ. යෝගාවචරයට වැටහෙන දේ කියනවනම් ඒක දිගේ ඕන තරම් ගෙනියන්න බෑ. නොවැටහෙන දේ කියන්න යන්නත් එපා. වැටහෙන්න ඕන දේ හිතන්න යන්නත් එපා. මේ පේන දේ කියන කීරකි තාමත්ම සරලයි. මේකට කියන්නේ සම්මුති ඥානය කියලා. මේ ඔක්කොටම තියෙනවා විශේෂඥ ඥාන භාවනාවේ සම්මුති ඥාන ඇර. සම්මුති ඥානේ යටපත් කරගෙන පාගගෙන අර කොහෙන්ද හදනව මොනවදෝ ගැඹුරක් මේ අර පාගගත්ත එකේ තමයි ගැඹ ධර්මයේ තියෙන්නේ ඒ නිසා කරුණාකර මේ දෙකේ පන්ති ළමෙක් වාගේ ආධුනිකෙක් වාගේ වැටෙන දේ කියන්න අපි යනවා ඊගා ප්‍රශ්නෙට. දේරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ ආනාපානය පැයක් සක්මන් කර ඉන්පසු පරියංකයේ පට්ටල වෙමි. පරියංකයේ මුලදී මා කරන්නේ සක්මනින් විඩා වුණු දෙපා වල වේදනාව බලා සිටීමයි. මීළඟට ඔබ වහන්සේගේ උපදේශ අනුව ආස්වාසය හා ප්‍රස්වාසයේ වෙනස නිරීක්ෂණය කරමි. මගේ හොඳම පරියන්කය මට පෙනී ගියේ ප්‍රස්වාසය හා ආස්වාසය අතර කිසිම සමානකමක් නැති බවයි. උදාහරණයක් ලෙස ආස්වාසයේ දිග නම් ප්‍රස්වාසයේ එය ප්‍රමාණයම දිග නොවේ. ආස්වාසයේ ගොරෝසු නම් සමහර විට ප්‍රස්වාසයේ කළුවිය හැකිය. මෙසේ හුස්ම වල ඇති විවිධ බව උනන්දුවෙන් නිරීක්ෂණය කරමි. ආස්වාදයේ ඒ උනන්දුවෙන් නිරීක්ෂණය කරන ටික ඔය කිව් වගේ දිග බව කෙටි බව රළු බව වගේ පුල්ලුවන් තරම් තොරතුරු ගැල්ලුවා නම් භාවනා එක දවසයි. ඒ ටික ලියන්න තාම යන්තම් මේක අත අත වැරදිලා වගේ කැලේ දෙක තුනක් වැටලා තියෙනවා. පුළුවන් නම් ඒත් අයින් කරයි මං හිතන්නේ. මං කියන්නේ එමනේ ඔය දාන්න වැටහිච්ච ටික පුළුවන් තරම් වාටාවට දාන්න කොච්චර අහිංසක ඉල්ලීමක්ද මං ඉල්ලන්නේ කියලා බලන්න. ඒ වුණාට ඒක සම්ප්‍රදානික සාහසික විදියට නොදී ඉන්න හැටි බලන්න. ළඟට අරගෙන පෙන්නනවා මට මේ මේ ඕ බලන් දෙන්න කියලා. ඕන් දෙන්න. ඕන් තියන දෙන්න. මල්ලෙන් ගහලා යනවා. ආස්වාසය ප්‍රස්වාසය එකිනෙකට අසමාන මෙන්ම ආස්වාස දෙකක්ද එකිනෙකට ඊට වෙනස් වේ. එක් ආස්වාසයක් දිග නම් දෙවන ආස්වාසය කෙටි විය හැකිය. සමහර විට දිග ආශ්වාසය දෙකක්ද එක පිට දැනුණද මේ හුස්මවල වල දිග එකිනෙකට වෙනස් වේ. මෙලෙස භාවනා කරන විට පයක් පමණ ගත වූ පසු නිදි මතට පෙර දැනෙන සිසිල් ස්වභාවයක් දැනේ. ඔබ වහන්සේගේ ධර්මදේශනයේ කියූ ලෙස මේට සූදානම් වී සිටිමි. මෙවිට එම සිසිල් ස්වභාවය හරහාම හුස්ම බැලීමට හැකිවිය. තවක් සමහර විටක නින්දට වැටේ යයි සිතනහොත් මම පරියංකයෙන් මිදී සක්මන් භාවනාවට යමි. ගෞරවයෙන් උපදේශ වහන්සේට තෙරුවන් සරණයි. ඔය සූදානම හොඳයි. නමුත් නින්දට බය වෙලා කරන්න බෑ. වැටුණා කියලා ප්‍රශ්නකුත් නැහැ. ඒ නින්දට වැටිච්ච වෙලාවේදී රූප අල්ලන්නත් බෑ, වේදනත් නැහැ, සංඥත් නැහැ. පුළුවන් නම් සංස්කාර නොකර ඔහොම වැටෙන්න හරි. මොකක්වත් වෙන්නේ නැහැ. වැටුණාට පස්සේ තේරෙයි අපිට ඒ රූපයන්ගෙන් වේදනාවන්ගෙන් අශේෂ විරාගයක් සිද්ධ වෙනවා නිින්ද කියන කැලේදී. ඊට පස්සේ පුළුවන් අපිට අභියෝගයක් ගන්න ඕන නිින්දට අවදි වුණා නම් මේ උපයෝගදී බුද්ධිය ලැබෙනවා. ඉතල මේකට එන්න ඕනේ. දැන් කරලා තියෙන සක්මන්ට අනේක ඒක වතුර දාහක් අදලා කලී බිද්දා වගේ වැඩක්. අපිට ඕන කරලා තියෙන්නේ මේ භාවනාවෙන් පෙන්නන ඊගාවචව නිකයි තාමත් චමත්කාර ජනක භාවනාවක් අවස්ථාවක්. ඒ කියන්නේ පාලනේ සම්පූර්ණයෙන්ම වයින් ගිලිනවා. ඊට පස්සේ පෙන්නලා දෙනවා ඕ බලපම්ප කොච්චර දැඟලුවත් මොනවත් නැහැ gediya pitima තිබිලා තියෙනවා උඹ උඹ නැහැ මම යන්නේ මාන්නෙත් නැහැ තණ්හාවක් නැහැ ඔන්න ආයෙ පිටින් gediya pitima හම්බ වෙනවා කියලා එතකොට බලා ගන්න පුළුවන් මේ ජීවිතේදීම මේ පංචස්කන්ධයෙන් తాවකාලිකව නිරෝධයක් ලබන්න පුළුවන් අපි ඒකට බය නම් අපි ඒක මගහරිනවා නම් අපි ඒක සැකේට ගන්නවා නම් ඒ කියන්නේ නිවනට බයයි නිවන මගහරිනවා නිවන සැකේට ගන්නවා ඉතින් ඒ නිසා ඉතින් ඉදිරියට ආපු එකනට මූණට කෙල ගහප එකක් වෙලා තියෙනවා. උණු වතුරක් කිරීමක් වෙලා තියෙනවා. මේ නිතරම gedara කෙනෙක් එන කෙනෙක්. ඒ නිසා අපි කවදද මේක පිළිබඳව නියම ආකල්පෙන් යන්නේ එදාට හොඳටම දන්න කෙනෙක් ගැන මේ කතා කරන්නේ. කිසිසේත්ම නూరుණු පුරුදු গুপ্ত බඩුව බවක් මේකේ නෑ. තියෙන්නේ මේක අපි සාහසික විදියට අපකරා පැමිණෙන භාවනා ප්‍රතිඵල වලට පයින් ගන්නවා. මේ මොකද්ද මොනවද වෙන මොනවද ඉල්ලන නිසා. ඒකට කියනවා මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව නිසා නිවන කියන්නේ ඕම එකක් නෙවෙයි කියලා හිතන නිසා නිවන ගෙට එනකොට පයින් ගන්න. ඒ නිසා මේ නිින්ද එනතම මේ හිත හැංගෙන ගතිය මේ ලීන ගතිය අනිවාර්යයෙන්ම හරහා යා යුතුයි. මගේ හරියට කමන්නේ මගේ අරම කරන්දලා දවසක ඕක හරහා යන්න වෙනවා. හරහා ගියට පස්සේ තේරෙනවා සුරංගනා ලෝකයක් එහෙම නැත්නම් අපි දන්නේ නැති තැනකට ඉස්සෙල්ලා ඉස්සෙල්ලා වහලා ගහන්නේ ගේම. පස්සේ ඒකට ඇතුල් වෙලා ඉන්නත් පුළුවන් ගතියක් ආවොත් අන්න එදාට තේරෙයි මෙලෝ වශයෙන් අපිට පුළුවන් తాවකාලිකව ඒ කියන මේ පීඩන, ආතාඩන, පීඩන, දරත, පරිලාහ, දෙවිලි තැවිලි නැති තැනකට යන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා ඊයේ රාත්‍රියේදී අද්දුටු පරියංක භාවනාව පිළිබඳව නිරීක්ෂණයයි මේ. මා ආසනය හොඳින් පట్టල වූයෙමි. ආනාපාන සමග උදරයේ පිම්බීම හා ඇකිලීම ක්‍රියාවලිය දෙස බලා සිටීමි. පිම්බීමට වඩා ඇකිලීමේ ක්‍රියාව කඩින් කඩ ස්වරූපයක් ගනිමින් උදරය තුළට කිඳා බසින ආකාරයක් දුටුවෙමි. හුස්ම රැලි කීපයකට පසුව එම ක්‍රියාවන් දෙක සම මට්ටමක පැවතුනි. එය ක්‍රමයෙන් කුඩා වී ගොස් ෂණිකවම හිතාගත නොහැකි වේගකින් දෙපසටත් ඇතුළටත් ඇති වී නැති වී ගියේය. වරහන් තුළ මේ සිදුවේ කුඩා පාරා ස්පර්ශයක් තුලය. හුස්ම රැල්ල සියුම් විය. මාගේ හිත කය දෙසට යොමු කෙලෙමි. කය සැහැල් වෙයි. ටික වේලාවකින් දෙපය පොළවේ ගැටෙන තැන්වල තද ගතියක් දැනිනි. එම්ම තද ගතියක් දැනිනි. පිටදිගේ සියුම් වේදනාවක්ද දැනී ගියේය. හමා යන සුරං රැලි වම්පස දෙස සිට දකුණු පසට ශරීරයේ පීරාගෙන ඇදී යනු දැනිනි. එමෙන්ම කය ඉදිරියටත් පිටුපසටත් තිරස් ආකාරයටත් චලනය වන අයුරු දුටුවෙමි. මේ චලනය විටක රවුම් ආකාරයක් ගත්තේය. මේ වන විට වේදනාව තරමක් වැඩි වී ඇති බව දැනුනි. මම වේදනාව වෙතම සතිය යෙදෙව්වෙමි. වේදනාව මෙනෙහි කොට ටික වේලාවකින් පීයෙන් අනින්නාක් මෙන් දැනි නැවත නොදැනී ගියේය. එය විදුලි වේගයක් මෙන් වේගවත් විය. එය කීප විටක්ම සිදුවිය. මම සතිය කය දෙසට යොමු කෙලෙමි. මුඛයේ දත් ඇදි දෙක එකට තද වී ඇති අයුරුත් එකිනෙක ළඟ අභාගත් අත් දෙකද තද වී පැවතිනි. ශාරීරියේ තට්ටම පෙදෙස ඊතා බරට හා තද ගතියකින් යුතුව ආසනයේ රැඳී ඇති අයුරු දුටුවෙමි. හදිසියෙම පිටතින් ඇසුණු ශබ්දයක් නිසා කය කිලිපොලා යනවා දැනුනි. මේ නිමේෂයකට පමණි. කය ලිහිල් බවක්ද දැනුනි. අත් දෙක නැවත ඇස් දෙක නැවත පියවෙනවා මෙන්ද දැනී ගියේය. ඒ අවස්ථාවේ හිස් අවකාශයක් තුළ හිඳින්නාක් වෙන් දැනුනි. මම භාවනාවේ මිදුලෙමි. මේ ඊයේ රාත්‍රියේදී පැයක භාවනා අත්දැකීමයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ආයිත් මේක අර ඉස්සෙල්ලාම වෙන වෙලාවක් නම් යෝගාචර ලුඟක් ධෛර්යයක් චිත්ත ශක්තියක් ඇති කරනවා. ඊට පස්සේ මේක මේ විශේෂයෙන් මේ වගේ නිවාසික වැඩමුළු වල ඉන්නකොට මේක නැවත නැවත ගන්න පුළුවන් තත්වයකට එනවා. එතකොට තමයි තේරෙනවා අරමුණු මොකකවත් වේදනාවක් සද්දාවක් ඒක භාවනාවට නමා ගන්න හැටි තේරෙනවා. චෝදනා කරන්න යන්නෙත් නැහැ. ඒවා කරදරයකට ගන්නෙත් නැහැ. හිත කරදර ගන්නෑ. ඒ ඒ ආව එකම රැල්ල බදිනවා කියලා මේකට කියන්නේ මොන විදිහට රැල්ල ආව රැල්ල බදින්න දන්න මිනිහා ලොකු රැල්ලේ ලොකු ලොකු පැද්දිල්ලක් පද්දනවා ඒක ගියාට පස්සේ එනවා ඉවුරුනාට පස්සේ තියෙන කොහි ගියා සනසිල්ලක් එහෙම නැත්නම් පස්සම්බනයක් සංහිඳියාවක් ඉතින් ඒ සංහිඳියාව තේරුම් ගන්න පරියන්කේ ගිය කෙනා යම් වෙලාවක සක්මන්ට කිහිල්ලෙවලා නිසිනින්ද සක්මන යන වෙලාවේදී මේ අත්දැකීම මේ අත්දැකීම් විතේ සූදානමින් හිටියොත් සක්මණේසිත් ඒ වාගෙම ඉච්ඡරම ගැඹුරකට නම් යන්නේ නිසිනින්ද සක්මණ වෙන්න පටන් ගන්නවා. බත් කන වෙලාවට මේ අත්දැකීම આવොත් මේ ශරීරේ බත් කනවා. එයා ඒ දන්න කටයුතු ටික කරන එකට කියනවා ඇඟේ දැනුමින් වැඩේ යනවා. තමන්න බලාගෙන ඉන්න පුළුවන්. ඔය විවේකීව මේක දිහා බලන්න. එතකොට ඕනේ වැඩක් කරනකොට විශේෂම නිජපතා කරන තනියම කරන නිස්සද්දව කරන වැඩකදී අර පරියන්කේ වගේම නින්දර ගියාම සක්මන් කරනකොට ඒ තියෙන මේ හේම කරගන්න ගතිය, මේචල් කරගන්න ගතිය, ආම්බාම් කරගන්න ගතිය, සංහිඳව ගන්න ඇතිය මෙන්නට වඩා තේරෙන පටන් ගත්තාම යම් වෙලාවකට මේක එනවා දිනු වුණාට පස්සේ Taman ළඟට යනකොට අහල පහලින් නැ සංසිඳෙන්න පටන් ගන්නවා. ඒ තරම්ම මේක දිනු කරනවා. හැබැයි ඉතින් මේකට සැලසුම් කරලා භාවනා කරන්න ඕනේ. මේ හිත කරදර ගන්න දේවල් මොන්නම තාලෙමත් කතා කරන්න යන්න එපා. ඒක කතා කරන කරන්න ළඟ ඉන්න මිනිස්සුත් ඇවිස්සෙනවා හිතත් ඇවිස්සෙනවා. Tamanට කරන්න තියෙන ඌව පැත්තක දාලා හරියන පාර වැලයන් පැත්තට මැස්ස ගහගෙන යනවා කියලා කියන්නේ. ඒක දන්නේ නැත්තම් භාවනා මධ්‍යස්ථාන වලට දොස් කියයි කමටහම් මාරු කරයි ගුරුරු මාරු කරයි ස්ථාන මාරු කරයි බගතුවක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ දැන් තියෙනවට වැඩිය මොකක්වත් පහසුකම් ලැබෙන්නේ නැහැ. මේ තියෙන ටික හොඳටම ඇති. මේකටම හැකි සංඥාවෙන් ඉදිරියට යන් යනකොට යනකොට පරියන්කේ තියෙන ටික පුළුවන් නම් හරියන සමතුලනේ වෙන තක්මනේදීත් ගන්න උත්සාහ කරන එක තමයි ගාව පියවර වෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස මූල කර්මස්ථානයේ සක්මන සක්මන් භාවනාවේදී වම් කකුල වම ලෙසත් දකුණු කකුල දකුණ ලෙසත් විනාඩි 10ක් පමණ සක්මන් කෙලෙමි. ඉන්පසු ඔසවනවා, ගෙන යනවා, තබනවා ලෙස අරමුණු කෙලෙමි. එසේ ටික වේලාවකින් පසු පයේ මහපට ඇඟිල්ල ප්‍රධානව අනිකුත් ඇඟිලි වලින් පොළවට තද කිරීමක් කරමින් පය එසවෙන අතර සැහැල්ලු ලෙස ඉදිරියට යාමක් සිදුවේ. ඉන්පසු විලුඹ මුල් කර පය තැබීමේදී පොළවට තදවන ලෙසත් අරමුණු කෙලිමි. මෙසේ විනාඩි 20ක පමණ කාලයක් කරගෙන යාමේදී වම් පායේ මහපට ඇඟිල්ලේ ළඟ ඇඟිල්ලට සීතල වතුර බිඳුවක් දැමුනි. එහෙත් එහි වතුර නැත. ලනු පැදුරේ හා වැලි මළුවේ වරින් වර මේ සිදුවිය. ටික වේලාවකින් පසු ශරීරය සැහැල්ලු වී සරුංගලයක් ආකාරයක් දැරිණි. තමයි. මේ එන දේවල් පිළිබඳව සැකයක් නැත්තම් අනිවාර්යෙන් භාවනා දියුණු වෙනවා. මේ හැම එකක්ම ඇයි එන්නේ මොකද එන්නේ අර අල්ලපු ගෙදිට එන තු අපේ ගෙදර ආවේයි ඕව තමයි ප්‍රශ්න. ඕව තීන තාක්කල් භාවනාවේ නිසි ගමනක් නැහැ. ඒ නිසා මේ හැම එකක්ම පණිවිඩකාරයෙක් පයින්ට කරට එන්න දෙනිසොට පයින්ඩේ හම්බෙයි. ඔය පයින්ට කරට ගහලා එලවලා කවදාකවත් පරිවිඩේ ගන්න හම්බෙන්නේ නැහැ. නිසා දැන් ඔය තීරුම් අර ගන්න හදන්නේ මේ එනේ හැම එකකින්ම එකම දෙයක් පෙන්වනවා. රූප වුණත්, වේදනා වුණත්, සංඥා වුණත්, සංස්කාර වුණත් ඒ හැම එකකම තියෙන දේ තමයි ඒව ඇතිව නැතිව යන ගතිය. ආශස් ප්‍රසස්සේ ගත්තත්, පිම්බීම හැකිලිව ගත්තත්, වම දකුණ ගත්තත්, ඉතින් ඒකට ඒකට වෙන්න දෙන්න දෙන්න මේ ඒක එයාම සාහවරු කරනවා. ඒකම යෝජනා ඉදිරි කරනවා. ඉතින් ඒකකොට තේරෙන පටන් ගන්නවා මේ අරක තෝරාගෙන මේක ප්‍රතික්ෂේප කරන්න යන්න එපා. කොයි එකනත් ඔය පොදු ලක්ෂණ තියෙනවා සන්තතිය කියන එක. ආන්න එක බලහින්න එකනට වෙන දෙයක් ඕනේ මේ ඉන්න මොහොතම අංග සම්පූර්ණ ගතිය තේරෙනවා. ඉතින් ඒකට යන පාර තමයි හැදිලා තියෙන්නේ. දරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරියංකයේ වාඩි වී තප්පර 30කින් පමණ සිත කයට යොමු කළ හැකිය. එවිට විනාඩි දෙකක් තුනක් අතර කාලයකදී කකුල් රත් වෙන බවක් දැනේ. ඉදිකටු තුඩක් වැනි සියුම් රත් වීම රාශියක් මතුවෙන බව පෙනී යන අතර ඉන්පසු එම කුඩා රත් වීම සියල්ලක්ම එක්වී මිරිස් ගෑවුණාක් මෙන් විශාල දැවිල්ලක් මෙන් රත් වීමක් දැනී යයි. මුළු හැමතැනම මේ රත් වීම දැනෙන අතර සිරුරේද බාහිර පරිසරයේද යනුවෙන් හඳුනාගත නොහැකිය. මෙම රත් වීම දෙසම බලා සිටින විට එය පොකුණක ජලය රැලි නගින්නාක් මෙන් ඉතා ස්වෙමින් පැද්දී එක් දෙසකට ගමන් කර එක් කේන්ද්‍රයක් වටා රැලි නංවන බවත් හැඟේ. ඉන්පසු නැවත කුඩා තිත් බවට පත් වී නැති වී යයි. එවිට ගුහාවක් වැනි අවකාශයක් පමණක් ඉතිරි වේ. මෙලෙස විනාඩි 45ක් පමණ සතිය යුක්තව එකම ඉරියාවෙන් සිටිය හැකිය. ඉදිනදා වැඩවලදීද මෙසේ රත් වීම දැනියයි. සක්මනේදී උණුසුම වෙනුවට සිසිලස දැනේ. ඒද කුඩා අංශු වශයෙන් ඇති වී සියල්ලක්ම සුවදායි සිසිලක් බවට පත්ව නැති වී යයි. පමණයි. ඒ කියන්නේ උණුසුම ආවත් සිසිලස ආවත් මම සතියින් ඉන්න බවට ලකුණක් මිසක් උණුසුම හොඳයි සිසිලස නරකයි කියලා තෝරන්න ගියොත් තමයි නඩු. ඒන දේවල් තමන්ගේ සතියට අරමුණක් කරගන්න, මැරිච්ච නැති බවට අරමුණක් කරගන්න. නිින්ද ගිල්ල නැති බවට අරමුණක් කරගන්න. 80න් වෙන බාට අරමුණක් කරන්න දන්නව නම් උදේ ඉඳලා හැන්ද වෙනකන් තමන් මාළු මාකට් එකට ගියත් භාවනා ශාලාවක ඉන්නා වගේ එන අරමුණු බාධක කරගන්න නැතුව සාධක කරගන්න පුළුවන් ගතියකට එනවා ඉස්සරහ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඊයේ ධර්මදේශනාවේ සඳහන් කළ පරිදි ඊයේ දහවල් පරියන්කේදී ආස්වාසය හා ප්‍රස්වාසය මෙනෙහි කරමින් යද්දී දකුණු කකුලේ බිම වැදෙන ප්‍රදේශයේ රත් වූ යකඩ පටියක් මෙන් දැනෙන්නට විය. ඊට මොහොතකට පෙර සිදු ආනාපානයේ ආශ්වාසයේ සීතලහා නාසයේ ඇතුළු බිත්තිය සූරායන ලෙසිනුත් පස්වාසයේ දීර්ඝහා උණුසුම් ලෙසත් වැටහිමින් තිබුණි. නමුත් සිහිය තියුණුව රත් වූ යකඩ පටියක් වැනි පදාසයක පැතිරී දැනුනි. බලපෑම් නොකර ඉබේම විනාඩි 5ක් පමණ බලා සිටියේදී එම පාදයේ එම පාදා පදාසය අතුරුදහන් වී පරණ රූපන වාහිනියක තිත් වැටෙනාමෙන් අඩුවැඩි වීම හා අතුරුදහන් වීම ඉබේම පෙනුනි. එක් මොහොතක ආනාපානයට බලෙන් සිත යවා බැලුව විට එය වේගය අඩු වෙමින් හා සිනිඳු පහසක් ලෙස පමණක් දැනුනි. තවත් අතරමැද මොහොතක බලෙන් ආනාපානයට හිත යවා ආස්වාසය හා ප්‍රස්වාසය ලෙස මෙනෙහි කිරීමට උත්සාහ කළද එම නම් දෙක යටතේ පවා හුස්ම කිසිසේත් නොදැනී රත්වීම් රාශියක් වෙන වෙනම පෙනුනි. කිසි දිනක එක ධාතුවක් දෙස මෙලෙස බලා හිඳ නැති නිසා ප්‍රීතියක් පහළ විය. ඊයේ රාත්‍රියේ පරියන්කයේ පැය එකහමාරක් කෙලෙමි. එහිදීද පළමු පැය අවසානයේ දකුණු කකුලේ රත් වූ පටියක් වැනි පෙදෙතට තදින් සිතහ සිත කා වැදිනේ. ධර්ම දේශනාවේදී හිස්තනක් වරහන් ඇතුළේ අවකාශයක් ගැන සඳහන් වූ නිසා ඒ සෙවීමට ගොස් කලබල සිතක් පහළ විය. පැය භාගයක් පුරා වරින් වර වෙන වෙනම පෙනෙන රත්වීම් තිත්තිස් ස්වභාවය නිරීක්ෂණය කරන අතරම තවත් කකුලේ වෙන ප්‍රදේශවල රත්වීම් වලටද ආනාපානයටද මාරු වෙමින් සිහිය පැවතිනි. සතිය හොඳින් පැවතිනි. අද උදේවරුේ ආනාපානය හා සක්මන කම්මැලි ස්වභාවයකින් උවත් දිගටම කරගෙන ගියමි. අහම්බෙන් වගේ දානය වන්දන විට ආහාරවල තද මොලොක් උණුසුම් සිසිල් ගති පුටුවේ සිසිල් බව යනාදී වෙන වෙනම දැනුනි. උදේ වරුවේ තිබූ කම්මැලි ගතිය මගහැරි ධාතු බැලීමට සිත ඉබේම නැමීම පිළිබඳව සතුටක් පහළ විය. මගේ කමඨාන සුද්ධ වන්නේ පස්වරු 5ත් 6:30 දක්වා ශාලාවේදීය. ඔබ වහන්සේගේ ධර්ම දේශනා නිසාම බොහෝ විට ගමන් මඟ ඉබේම ලිහිල් වෙමින් පවතින බව දැනේ. දිගටම මෙසේ කරගෙන යාමට හැක. එහෙත් ධර්මදේශනාව පසු ප්‍රශ්නයක් පැන නැගිනි. මගේ ප්‍රශ්නය වන්නේ අවකාශයේ දැකිය හැක්කේ රූප ධර්ම බෙද බෙදා බැලීම තුලින් පමණක්ද? ඔබ වහන්සේට දුක් නිරෝධය ලැබේවා. රූප ධර්ම බලන්න ගත්තොත් ඉවර වෙන්නේ අවකාශයෙන් තමයි. බෙද බෙදා බැලුවත් නැතත් රූප ධර්ම ඔක්කොම පරිච්ඡින්න වෙලා තියෙන ආකාශයට ඒකට කියන පරිච්ඡින්න අවකාශය කියලා. ඒ නිසා රූප ධර්ම විස්තර කරන්න දන්න මිනිස්සයා කොහොම කරොක්වත් ඉවර කරන්න එකෙන් තමයි. නිසා බෙද බෙදා බැලුවොත් තව ඉක්මන් වෙනවා නැති වුණත් දකින්න රූපේ විස්තර කරන්න පුළුවන් නම් අවකාශයෙන් තමයි කතාව කෙලවර වෙන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් ඉරියව්වෙම පැමිණ සිටගෙන සිටින ආකාරය දෙස බලා සිටමින් ඉඳ ගන්නා බවද මෙනෙහි කරමින් පරියංක භාවනාවට වාඩි වුනිමි. හිඳගත් පසු හිඳගෙන සිටි ආකාරයේද හිසසිත දෙපතුල දක්වාත් දෙපතුල සිට හිස් මුදුන දක්වාත් මෙනෙහි කරමින් ටික වේලාවක් සිටියෙමි. ඉන්පසු ආශ්වාසය මෙනෙහි කිරීම සඳහා හිස නාසිකාග්‍රයේ පිහිටවාගෙන සතියෙන් හුස්ම රැල්ල දෙස බලා සිටියෙමි. මෙසේ සිටින විට ආශ්වාසය වම්නාසයෙන් ඇතුල්ලි පෙනහළු පුරවාගෙන ආශ්වාසය හොඳින් සිටිය එය හැකිලෙමින් පපුවද හකුලවාගෙන ගොරෝසු ලෙස නාස්පුඩුව පිරෙන පරිදි උණුසුම්ම ප්‍රස්වාසය පිට වුණි. මෙසේ දැනුනේ වේදනාවක් පමණි. ඊට පසුව ආශ්වාසයත් ප්‍රශ්වාසයත් නාසිකාග්‍රයේ සිට නාසයේ ඉහළ කෙළවර දක්වා උණුසුම් හා සිසිල් ආකාරයත් දෙතුන් වතාවක් දැනිනි. ඉන්පසු සෙමෙන් සෙමෙන් සිහින්ව ගොස් ආශ්වාසය හා ප්‍රශ්වාසය නොදෙනී ගියා. මෙසේ ටික වේලාවක් සිටින විට මුහුණ පුරා ආලෝක ගතියක් දැනී ගියා. ඉන්පසු එම ආලෝක ගතිය මුළු සිරුර පුරාම දැනුණා. මෙසේ බලා සිටින විට මුළු කයම කහපාටින් වැසී ගියා. අවට පරිසරය ඉතාමත් වර්ණවත් කහපාටකින් බැබළුණා. මෙසේ සිටින විට හිස පිටුපසින් ඉරතරම් කහපාට බෝලයක් වගේ පෙනුණා. ඒද ටික වේලාවකින් හිතට උඩින් දේ දුන්න පැහැයෙන් විසිරී ගොස් බොහෝ වේලාවක් එසේ පෙනුණා. එසේද එදෙස බලා සිටියෙමි. එසේ සිටන අතර ඒද නැති වී දම් පාට, කොළ පාට, කහ පාට එකට වලාවක් යන වාසිය පෙවුණා. ඒ දෙස බලාගෙන සිටියා. ටික වේලාවක් ඒද නැති වී අහසේ පාවෙන සුදු වලා කුටියක් දම් පාටින් පෙනුණා. මෙසේ වලා කුටිය තුල කළු පාටට හුරු යම් කිසිවක් ඒ තුළ එහා මෙහා ගමන් කරමින් තිබෙනවා දුටුවා. මේද පැමිණියේ ටික වේලාවකින්. මේ අතර සීය හොඳින් පැවතුණා. බාහිර අරමුණු කිසිවක් ආවේ නැහැ. මුළු ශරීරයම නැතුව ගියාක් මෙන් දැනුණා. ඒත් ආශ්වාසයත් ප්‍රශ්වාසයත් දැනුණා. මෙසේ පැයක් පමණ සිට නැගින්ට හිතා නැගිටීමට හැදුවත් අත් දෙක එකට බැඳී තද වී ඇති බවත් කකුල් දෙකද පොළොවට ගලවන්නට බැරි ගතියක් දැනුණා. නැවතෙම ආශ්වාසය ප්‍රශ්වාසය දෙස බලා සිහිය පිහිටවා ගනිමින් අත් දෙක ගලවන්නට හැදුවත් ඒ තදින් එකට බැඳී ඇති බවක් දැනුණා. මෙසේ ටික වේලාවක්ම සිටන විට අත්වල හා පාවල පාසුවක් දැනි සෙමින් නැගී සිට සතියෙන්ම නැවත සක්මන් භාවනාව කළා. සක්මන් භාවනාවේදී මුලින්ම සිටගෙන සිටින ඉරියව්ව දෙස බලා සිටගෙන සිටීමේ පාදාන්තයේ සිට කේසාන්තය දක්වාත් කේසදාන්තයේ සිට පාදාන්තය දක්වාත් බලා සිට වේගයෙන් කීප වතාවක් පමණ සක්මන් කෙලිමි. ඉන්පසු ඔසවමි ගෙන යනි තබමි යම්මි මෙනෙහි කරමින් සක්මන් කළා. එවිට පාදයේ වැලිවල සිසිල් ගතිය දැනුණා. ඒ පාදයේ ඇති උණුසුම් ගතිය ගියා. වැලිවල සීතල බව කයට දැනෙනවා කියා මෙනෙහි කළා. පොළව තබන විට තද බව දැනුණා. පහේ ඇති තද ගතියත් පොළොවේ ඇති තද ගතියත් නිසා පටවි පටවි දෙක එකට හැපීම නිසා මේ තද බව දැනෙනවා කියා මෙනෙහි කරමින් දිගටම සක්වනේ යෙදුණෙමි. තෙරුවන් සරණයි. විස්තර හොඳයි විස්තර වැඩි. මේක පුළුවන් තරම් ඉස්සෙල්ල ඉස්සෙල්ල ඉතින් අර ප්‍රේමල ජවනිකාල වගේ ටිකක් ලව් ලෙටර් දෙක තුනක් ලියනවා. ඒක ඉතින් සාමාන්‍ය ඇති. අවු වෙනකොට ඔක කෙටියෙන් සටහන් කරන්න. හැබැයි මේ ගැම්ම අඩු කරන්න එපා. මේ අවදි භාවය අඩු කරන්න එපා. මේක උපයාගත්ත දෙයක්. දිගටම බලලා කිටි කරන්න පුළුවන් වෙයි. මේ ඉතින් අර හිත උනන්දු වෙනකොට ස්වභාවය ඕක තමයි. පුදුමාකාර පැතිකඩ පේනවා. ඒක දිගටම උනන්දුවෙන් තියාගෙන ඉන්න නමුත් රචනයේ කිටි කරාට කවන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියංක භාවනාව ආසනයේ ඉඳගෙන සිටින ඉරියව්වට හිත තබා සිටින විට ඊට සුළු වේලාවක් තුල පිට පිම්බීම හැකිලිම පෙනෙනට විය වෙනදා මෙන්ම සිරස්ව හෝ තිරස්ව පිම්බීම හැකිලිම පෙනුනි නැත උදරය සම්පූර්ණයෙන් වරහන් තුල බැලුමකට හුලම් පුරවන්නා වගේ උදරය ඇතුළතින් මැද සිට පිම්බෙන පිම්බී ගියේය මෙසේ විනාඩියක් ඇතුළත දී පමණ සම්පූර්ණයෙන්ම උදරය වාතයෙන් පිරී ඇති බවක් දැනේ තවදුරටත් බලා සිටීමේදී උදරය තුල පිම්බීම හෝ හැකිලීමක් හෝ කිසිදු චලනයක් නොමැතිව නිශ්චල වී ඇති බව පෙනිනි. උදරයේ ඉහළම කෙළවර මදක් උස් පහත් වී නැවතිනි. ඉන්පසු බැලුමක් පුරවා ගැට ගැසුවාක් මෙන් මුළු උදරයම යන්තමින් උස් පහත් වන බව දැනිනි. නාසයෙන් හුස්ම ගන්නා බවත් නොදැනෙන අතර උරහිස් උස් පහත් වීම හා පපුවේ මැද කොටස වැඩ කරන බව දැනුනි. පිටුපස ප්‍රදේශයේ කොට්ටේ ගැටීමෙන් ඇතිවන තදගතිය නිසා කකුල නමාගෙන සිටන නිසා කොන්දේ ඇති වූ වේදනාව නිසා වාඩි වී සිටන බව දැනිනි. මේ ආකාරයට මෙනෙහි කරමින් වැඩි වේලාවක් සිටීමට හැකියාව ලැබිනි. වරින් වර කොන්ද කෙලින් කිරීමේදී මෙම පිම්බීම වරින් වර කොන්ද කෙලින් කිරීමේදී මෙම හොයන්න බෑ වචනේ ඊතා ඉක්මනින් නොපෙනී යාම සිදු වුණා. අතර මෙසේ සිටින කාලය තුලදී ඉරියව්ව දෙස බැලූ විට ඉදිරියෙම පැහැදිලිව පෙනෙන අතර එය විකෘති වූ අපැහැදිලි ඇට වරහන් තුල ඇට සැකිල්ලක් ස්වරූපයක් වගේ චිත්‍රයක් පෙනේ. පැය අවසන් වන විටදී ඉරියව්ව වෙනස් කළ විටදී වරහන් තුල කොන්ද කෙලින් කළ විට පවා සිත ඉරියව්වට ගෙන නොගොස් උරහිස්වල උස් පහත් වීම දෙසටම සිත යොමු වේ. උදරයේ පෙර තිබූ ලෙසටම වෙනසක් නොවි තිබෙනු දක්නට ලැබුණි. ඔබ වහන්සේ නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ඔය කියන්නේ ඔගේ ඇති වුණාට පස්සේ ඒ උත්සාහ කරලා තියෙන විදිහට පරියන්කේක ඇති වුණාට පස්සේ ඇතිවිච්ච ගොනු ඇතිවිච්ච සතිය ටික ටික ටික ටික දිය වෙලා යනවා සක්මන් කරනකොට අන්නේ පරියන්කේ නැගිටිනකොට ඇති කරගත්ත සතිය වැඩි වේලාවක් ගෙවෙන හැටි බලාන හිටියොත් පුදුමාකාර අත්දැකීමක් ලැබෙනවා. බැලුවොත් කෙවෙනව අඩුයි. එතකොට වැඩි වේලාවක් අර සක්මනේ ඉරියව්ව මාරුණාට සමා වෙන්න පරියන්කේ ඉරියව්ව මාරුණාට සතිය කඩා ගන්න නැතුව කරගෙන යන්න පුළුවන් ගතිය ආවට පස්සේ තමයි ඔය දිනදා ජීවිතේ බරපතල කාර්යබහුල ජීවිතයට සතිය පැවැත්වීමට පුංචි පාඩමක් තමයි ලැබිලා තියෙන්නේ. නිසා පරියන්කෙන් නැගිට්ටට සතිය කැඩෙන්න දෙන්නේ නැතුව අර සැකීරීම දිගට පැවැත්වීමේ අභ්‍යාසයක උත්සාහ කරලා බලන්න. ගෞරවනීය ස්වාමීන් වහන්ස අද දින මාලද භාවනා අධ්‍යක්ෂ මෙසේ ගෞරවයෙන් ඉදිරිපත් කරමි. සක්මන් භාවනාව මම අද දින වන විට සක්මන වම දකුණ වශයෙන් ආරම්භ කර ඉන්පසුව පාදයේ මුළු ප්‍රදේශයම පොළොව මත පතිත වන අයුරු නිරීක්ෂණය කෙලිමි. යටපැතුලේ වැලි මත ස්පර්ශ වන සෑම ලක්ෂණයක් කෙරෙහිම සිත යොමු කළ විට තදවීම, බුරුල් වීම මෙන්ම වරක සිසිල් වීමද ඇති වන බව දැනිනි. මෙසේ දෙපයම මෙලෙස දැනීම් ඇති වෙමින් ඉදිරියට යන විට ඇස් පියවුනි. තවදුරටත් ඉදිරියට යාමට අපහසු වුවත් සෙමින් ගොස් ගමන නතර විය. එය සමගම ඊතා විශාල ආලෝකයක් ඇස් ඉදිරිපිට නිරීක්ෂණය විය. ඉන්පසුව ලනුපැදුර මත ගමන් කරන්නටද ගමන් කරන විටද එරසම සිදු අතර පසුව සෙමින් පරියංකයට ගොස් වාඩි වුනිමි. පෙර මා ලැබූ සමාධිය එලෙසම පැවති අතර හුස්ම රැල්ල ගැන විමසා බැලිමි. ආශ්වාසය ප්‍රශ්වාසය සෙමින් සිදුවෙමින් නැතිවෙමින් යන අයුරු දකින්නට හැකිවිය. එවිට මා තවදුරටත් නයිපෙනියක් ඉහළට ඉහළට යනවා වගේ විය. මා ඒ දෙස ඕනෑකමින් බලා සිටියෙමි. එසේ සිටින විට කයත් නැති ලෙසත් හිස තුල නලියන ස්වරූපයක් පමණක් ඇති බවත් දුටිමි. එහෙත් ඒ අතර අතීත සිදුවීම් අවදිවන්නට විය. මළගිය ඥාතීන් පෙන්වන්නට විය. එහෙත් ඒවා සෑම එකක්ම අවෝසි වී ගොස් පසුව සිරුරේ උණුසුම් බවක් ඇති වී දහඩිය පිටවිය. ඉන්පසුව සිසිල් ගතියක් දැනුනි. ඉරියව් මාරු කිරීමට ඕනෑකමක් ඇති වී පාදයේ අතින් අල්ලාගෙන දිගහැර පසුව සතුට සිතින් භාවනාවට පවත්වාගෙන ගියමි. දැන් මට පෙනෙන්නේ හිස් අවකාශයක් පමණි. සිරුරට විඩාවක් නොමැතිව මෙසේ පැය එකයි කාලක් පමණ සිට අමාරුවෙන් ඇත්තර නැගිට ගියමි. නැගිට ගියමි. ස්වාමින් වහන්සේ මම මීට පෙර සක්මන් භාවනාදී එවැනි සමාධියක් නොලැබුවෙමි. ඇවිදීමේදී එසේ සමාධියක් ඇති වේදයි ප්‍රශ්නයක් තිබිනි. එහෙත් එය ඊට සාර්ථක එකක් බව හේතු ගැනිනි. ස්වාමින් වහන්සේ මගේ භාවනාවේ ප්‍රගතියක් තිබේද? අඩුපාඩු ඉවත් කර ඉදිරියට යා හැකි ආකාරය ගැන උපදෙස් දෙන සීක්වා. සාමාන්‍ය ජීවිතය ගත කරද්දීද වැඩක් නැති සෑම විටකම මම ඇස් පියාගෙන සිටීමට පුරුදු වී සිටිමි. වාහනයක යද්දීද එසේමය. එය නිදා ගැනීමක් නොවන අතර සිරුරේ අභ්‍යන්තය ගැන හෝ මෙනෙහි කරමින් සිටිමි. එපමණයි. මේ ප්‍රශ්නයක් තියෙනවා කිව්වට ප්‍රශ්නකින් නෙවෙයි ඉවර වෙලා තියෙන්නේ. සාමාන්‍ය ප්‍රකාශයත් එනේචා කොහමද උනන්දු වෙතිකේ ලියලා තියෙනවා. ඉතින් මේ උනන්දුව කඩා ගන්න නැතුව වැඩි වේලාවක් පවත්වන එක තමයි අපි භාවනාට කරන අනුග්‍රහය. වේගය කඩා ගන්න එපා. බාහිර අනවශ්‍ය ප්‍රශ්න දාගෙන ඔළුව හිට කරදර ගන්න එපා. භාවනා දැන් යාගේ වේගෙට එන්න ගන්න හදන්නේ. ඒකට අනුග්‍රහ කරන එකයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න අවසාන ප්‍රශ්න. ඒ හරියට ඒ. ඉතින් අපි නම් මේ සක්මණ සඳහා වෙලාව ගන්න බලාපොරොත්තු වෙනවා. සද්දසිරි මහත්තයාට බණින්න වෙන්නේ නැහැ මේ දවස්වලනේ. කට්ටිය හොඳ වෙගෙන වගේ ඉන්නේ ඒක මට පේන්නේ ඒකයි. මේ මයික් මෙතන ට්‍රයිපොඩ් එකක් හොදලා දෙන්න බැරිද? ට්‍රයිපොඩ් එක. බවුනේ. ට්‍රයිපොඩ් එකක් හදලා දුන්නාම මයික් එක තියාගෙන ඉන්න. ඒක නම් හොඳයි. හොඳයිනේ. ඔව්. පොලෙත් උලගෙන අනිත් පැත්ත හරිනවා. ඒක මට එක්කෝලේ බලාගෙන මේක එළ මේ හතර හතර කෙනෙක් මේ හතර මං හන්දිය තියන්න ඕන. ඕන කෙනෙකුට බනින්න ගහන්න පුළුවන් නේද? <laughs> එතන එතන ට්‍රයිපොඩ් එක හදලා තිබ්බම. සිල් දෙනාටම තෙරුවන් සරණයි.